ද්විතීය පරිච්ඡේදය නිර්වාණ ભેද මෙසේ සංක්ෂේපයෙන් දක්වන ලද නිර්වාණයාගේ සෝපාදිශේෂ අනුපාදිශේෂ ආදී බොහෝ ભેදයෝ වෙති එයින් අභි අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දක්වන ලද නිර්වාණ ભેදයෝ පළමු කොට මෙහි දක්වනු ලැබෙත්. තදේතං සබාවතෝ ඒක විදම්පි ස උපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු වේති දුවිදං හෝති කාරණ පාරියායේන යනු අර්ථ කතායි ඒ මේ නිර්වාණ ධාතුව වනාහි ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එක් වැදෑරුම් වූ නමුත් සෝපාදිශේෂ නිර්වාණය අනුපාදිශේෂ නිර්වාණය යයි කාරණා පරයයන් දෙවදෑරුම් වේය යනු මෙහි භාවයයි සෝපාදිශේෂ නිර්වාණය චතුර්මාර්ගයන්ගේ උප්පත්ති සමයන්හි හා ස්කන්ධ පරිනිර්වාණ සමයෙහි දැයි මෙසේ පස්වාරයකදී සිදුවන නිර්වාණයට පැමිණීම් අතුරෙන් పూర్ව හතර වාරයේහිදී පැමිණෙනු ලබන නිර්වාණයට සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. කුමක් හේින්ද යතහොත් ලෞකික ස්කන්ධයෝ තෘෂ්ණා දිට්ඨි සංඛ්‍යාත උපාදානයන් විසින් මමය මාගේය කියා දැඩිසේ ගන්නා ලද්දාහු වෙති. එහෙයින් ඔවුන්ට උපාදිය යයි කියනු ලැබේ. නිර්වාණයෙහි උපාදි ධර්මයන් එනම් ස්කන්ධයන් නොමැති නමුත් ක්ලේශ ප්‍රහාණයෙන් නිර්වාණයට පැමිණ සිටින ආර්යයන් සම්බන්ධ ස්කන්ධයෝ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිණිවීම දක්වා විද්‍යාමාන හේයින් යතෝක්ත විද්‍යාමාන ස්කන්ධයන්ගේ ශේෂභාවය නිමිති කොට එකල ලබන ලද පැමිණෙන ලද නිර්වාණයට සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. අනුපාදිශේෂ නිර්වාණය සකල ක්ලේශයන් ප්‍රහාණය කොට නිර්වාණයට පැමිණිය සිටින රහතන් වහන්සේලාද තම තමාගේ වර්තමාන ස්කන්ධ කය පරිහරණය කිරීම නැමැති දුක්ඛයෙන් මිදුනාහු නොවේති. එහෙන් උන්වහන්සේලා සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු නමුත් දුක් සහිත වූවෝමය. චුති චිත්තයාගේ හා කර්මජ රූපයන්ගේ Nirodhen හෙවත් ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේලා සර්ව ප්‍රකාරයෙන් ස්කන්ධ බාර පරිහරණය දුක්ඛයෙන් මිදී නිවනට පැමිණෙත්. ඒ පරිනිර්වාණයෙන් පසු පැමිණෙනු ලබන නිර්වාණ ධාතුවට උපාදි නම් වූ ස්කන්ධ බර අභාවය නිමිත්ත කොට අනුපාදිශේෂ නිර්වාණය යයි කියනු ලැබේ. මෙසේ උපාදි නම් වූ ස්කන්ධයන්ගේ ශේෂ අශේෂ භාවය නිමිත්ත කොට නිර්වාණය ද්විප්‍රභේද වන නමුත් ඒ ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එකම ධර්මයකි. ඒ බව යට දක්වන ලද පිළිකා උපමාවෙන් දත යුතුය. මේ අර්ථය ප්‍රකාශ කරනු සඳහා ආචාර්යවරයෝ තවත් උපමාවක් දක්වති. එය මෙසේය. එක්තරා පුරුෂයෙක් තෙම යම්කිසි අකුසල කර්මයකින් පොළව යට උපන්නේය. කර්මයේ විපාකදී අවසාන වන කලෙහි පළමු කොට ඔහුගේ හිස පෘථුවියෙන් මතුවී ආකාශයෙහි පිහිටියේය. මෙසේ දෙවන වර නාභිය දක්වාද තුන්වන වර ධන මඩල දක්වාද හතරවෙනි වර ගොප් ඇටය දක්වාද පොළවෙන් නික්මියේය. පස්වෙනි වර සකල ශරීරයම පොළවෙන් නික්ම පොළව මතු පිට ආකාශයේහි පිහිටියේය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයා විසින් පස් වාරයකින් ආකාශයට පැමිණෙන ලද නමුත් පැමිණෙන ලද ආකාශයේ එකක්ම වෙයි. එමෙන් චතු මාර්ගක්ෂණයන්හි ක්ලේශ ප්‍රහාණය කිරීමෙන් වාර හතරකටද අනුපාදිශේෂ පරිණිර්වාණ සමයේහිදයි මෙසේ පස් වාරයකදීම පැමිණෙනු ලබන නිර්වාණය එකම ධර්මයක් වෙයි. සෝතාපට්ටි ආදී මාර්ගක්ෂණයන්හි සිදුවන ක්ලේශ ස්කන්ධ නිරෝධ නිර්වාණය නොවේය. සකල ක්ලේශ ස්කන්ධයන්ගේ නිරෝධයම නිර්වාණයයි මුලා විය හැකි වෙයි. සෝතාපට්ටි මාර්ගක්ෂණයෙහි නිරුද්ධ වන කොටසක් වූ ක්ලේශ ස්කන්ධයෝ අනමතග්ග සංසාරයේහි మతు කිසි කලක උපදින්නාහු නොවේති. ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය නිරුද්ධ වූ පරිදි නිට්ටව පවතින්නේය. එහෙයින් කොටසක් වූ ක්ලේශ ස්කන්ධයන්ගේ නිරෝධයද නිර්වාණ ධාතුවයයි දත යුතුය. එය අනුපාදිශේෂ පරිණිර්වාණයෙන් පැමිණෙනු ලබන නිර්වාණ ධාතුව හා සම්බන්ධවම පවතින්නේය. මෙතෙකින් සෝපාදිශේෂ අනුපාදිශේෂ ભેදය නිමි. ශුන්්‍යත ආදී ත්‍රිවිධ ભેදය. ශුන්්‍යතං අනිමිත්තං අපනිහිතං චේති ත්‍රිවිධං හෝති ආකාර ભેදේන මේ ශුන්්‍යතාදී ભેද දක්වන අට කතා පාඨයයි ශුන්්‍යතය අනිමිත්තය අපනිහිතය යයි ආකාර ભેදයෙන් නිර්වාණය ත්‍රිවිධ වේය යනු මෙහි භාවයයි ශුන්්‍යතා නිර්වාණය මෙහි ශුන්්‍යතා නිර්වාණය නම් සකල පලිබෝධයන්ගෙන් හිස් වූ නිර්වාණයයි. පලිබෝධයෝ නම් ශාන්ති සුඛ බාධක ධර්මයෝය. සංස්කාර ධර්මයන් අතුරෙන් ප්‍රනීත කර ධර්මය වූ අරහත් ඵල ජවණයද පලිබෝධ සහිත වූවක්ම වෙයි. කෙසේද යතහොත් සෝසන්තානෙහි අරහත් ඵලය උපදවා ගනු කැමැති රහතන් වහන්සේ විසින් පළමු කොට තදනුරූප ආවර්ජනය කළ යුතුය වේ. ආවර්ජන ආදිය සඳහා වෙහෙසීම නොමැතිව අරහත් ඵලය උපදවාගත හැකි නොවේ. ඒ උපදවා ගැනීම සඳහා කරන්නා වූ සකල ප්‍රයත්නයෝම පලිබෝධයෝය. එය ඉපදීමෙන් පසුද අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්මයක් වූයෙන් ඒ ඇසිල්ලෙහිම බිඳී අතුරු දහන් වෙයි. මතුද උපදවා ගනු කැමතිනම් එසේම ප්‍රයත්න කළ යුතුය වේ. මෙසේ වෙහෙසෙමින් දවසකට දහස් වාරයක් උපදවා ගන්නා ලද්දේ නමුත් පුද්ගලයාගේ අභිප්‍රාය අනුකූලව මොහතකදු පැවතීමක් නොමැතිව උපන් ඇසිල්ෙහිම බිඳී අතුරුදහන් වන හේයින් සංස්කාර ධර්මයන් අතුරෙන් ප්‍රනීතතර ධර්මය වූ අරහත් ඵලයේද දුක් උපදවන්නා වූ ඵලිබෝධ සහිත ධර්මයක් වේමය. තදඤ්ඤ සංස්කාර ධර්මයන්ගේ සඵලිබෝධත්වය කියනුම කවරේද? අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධර්මය වනාහි ඉපදීමක් ඇති ධර්මයක් නොවන හේයින් උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කළ යුතු බවයයි කියන ලද පලිබෝධ දුක්ඛයන්ද දුක්ඛයෙන්ද හිස් වූවකි. එය නিত্য ධර්මයක් හේයින් නැවත නැවත උපදවා ගැනීම සඳහා වෙහෙසිය යුතු බවයයි කියන ලද පලිබෝධ දුක්ඛයෙන්ද හිස් වූවකි. නිර්වාණයට පැමිණීම සඳහා බව බොහෝ ගණනක් මුළුල්ලෙහි දාන සීල ආදී පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමය සීල විසුද්ධාදී විසුද්ධි ධර්මයන් සම්පූර්ණ කිරීමය යන පලිබෝධය වනාහි නිර්වාණය හේතු කොට ඇත්තාහු නොවෙත්. ඔව්හු නිර්වාණයට පැමිණෙනු කැමති යෝගාවචරයාගේ సంతානෙහි පැවති මෝක්ෂ ආවරණකාරී ක්ලේශ ධර්මයන් දුරු කිරීම සඳහා කළ යුතු ප්‍රයත්න වූයෙන් ක්ලේශ හේතුක පලිබෝධයෝම වෙති. ඇසෙහි ප්‍රසාදය පටලයන්ගෙන් වැසී තිබෙන අන්ධ පුද්ගල තෙමේ චන්ද්‍ර සූර්යයන් දකිනු කැමති වී නම් නානා ඖෂධයන් සේවනය කොට ඇසෙහි පැවති පටල දුරු කොට ඔහු විසින් චන්ද්‍ර සූර්යෝ දැකිය යුතුය වෙයි. ඖෂධ සේවනය නැමැති පලිබෝධ දුක්ඛය වනාහි චන්ද්‍ර සූර්යයන් නිසා ඇති වූ දුක්ඛයක් නොවේයි. ඒ වනාහි ඇසෙහි පැවති පටල නිසාම ඇති වූ පරිබෝධයකි. එමෙන් දානාදී පාරමී ධර්මයන් පිරීම නැමැති පරිබෝධයෝ නිර්වාණය හේතු කොට ඇති පරිබෝධ නොවන බව දත යුතුය. අනිමිත්ත නිර්වාණය අනිමිත්ත නිර්වාණය නම් මේ එක නිවනකි. මේ අනික් නිවන කියයි වෙන් කළ හැකි වන පරිදි සංස්ථාන විරහිත වූ නිර්වාණයයි. සංස්කාර ධර්මයන් අතුරෙහි වනාහි සංස්ථාන නිමිත්ත රහිත වූ ධර්මයන් නොමැති වෙති. එකම ධර්මයක් වූ අරහත් ඵල චිත්තය නිරුද්ධ වූ අතීත අරහත් ඵල චිත්තය ෂණත්‍රය පරියාපන්න වර්තමාන අරහත් ඵල චිත්තය නූපන් අනාගත අරහත් ඵල චිත්තය හීන අරහත් ඵල චිත්තය මධ්‍යම අරහත් ඵල චිත්තය ප්‍රනීත අරහත් ඵල චිත්තය බුදුන්ගේ අරහත් ඵල චිත්තය පසේ බුදුන්ගේ අරහත් ඵල චිත්තය යනාදී වශයෙන් සිය දහස් ගණන් ප්‍රභේද ඇති ධර්මයක් වෙයි තදඤ්‍ය සංස්කාර ධර්මයෝද එසේම වෙති. සටහනක් නැත්තා වූ අනිමිත්ත නිර්වාණයේ වනාහි මේ පරණ නිවනය මේ අලුත් නිවනේ යයි ප්‍රභේ ભેදයක්ද නැත්තේය. නිවනට පැමිණි පුද්ගලයන්ගේ වශයෙන් ભેදයක්ද නැත්තේය. උතුරු දිශාවේ පිරිණියා වූ රහතන් වහන්සේගේ නිවන උතුරු දිශාවෙහිය. යනාදීන් දිශා වශයෙන් ભેදයක්ද නැත්තේය. සර්වඥන් වහන්සේ විසින් ලබන ලද නිවන ප්‍රණීතය. දාසිය විසින් ලබන ලද නිවන හීනය යනාදී වශයෙන් හීන ප්‍රණීත ભેදයක්ද නැත්තේය. හුදෙක් ලෝක ධාතුෙහි පවත්නා වූ දුක්ඛයන්ගේ නිවීමයයි කියන ලද ශාන්ති ලක්ෂණයෙන් විද්‍යාමාන වූ අසංකත ධාතුව ඇති බව පමණක් දත හැකි වෙයි. එබැවින් ඊට අනිමිත්ත නිර්වාණයක් යයි කියනු ලැබේ. අපනිහිත නිර්වාණය අපනිහිත නිර්වාණය නම් සකල ප්‍රාර්ථනාවන්ගෙන් හිස් වූ නිවනයි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රේහි පවත්නා වූ සකල සංස්කාර ධර්මයෝ සප්‍රනිහිත එනම් ප්‍රාර්ථනා සහිත වූ ධර්මයෝ වෙති. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් අතුරෙහි හීන මධ්‍යම ප්‍රනීත ප්‍රනීතතර වශයෙන් නොඑක් ප්‍රමාණවල සම්පත් ඇත්තාහුය. එහෙයින් එයින් හීන සම්පත්තිය ලැබුවහු තුල මධ්‍යම ප්‍රනීත සම්පත් ප්‍රාර්ථනා කිරීම ඇත්තේය. මධ්‍යම සම්පත් ලැබූ ඔහු තුල ප්‍රණීත වූ සම්පත් ප්‍රාර්ථනා ඇත්තේය. ප්‍රණීත වූ සම්පත් ලැබූ ඔහු තුල අති ප්‍රණීත වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේය. ලෞකික සම්පත් අතුරෙන් අග්‍ර ප්‍රාප්ත ප්‍රණීත සම්පත් ලැබූ ඔහු තුලද ඒ සම්පත් පරණ වීමට, දිරීමට, බිඳීමට පැමිණෙන හේයින් අලුත් අලුත් වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේය. ප්‍රාර්ථනාව වනාහි සත්වයන් තවන්නා වූ ගින්නකි. ප්‍රාර්ථනා අග්නියෙන් තමන ලද සත්වයෝ මරණයට පවා ඇතැම් විට පැමිණෙති. එහෙයින් ප්‍රාර්ථනා සහිත වූ ලෞකික සම්පත් සියල්ලම ගිනිගය ගිනිගෙන දිලිසෙන වස්තුන් වැනි වෙත්. ලෞකික සම්පත් අතුරෙන් මනුෂ්‍ය ලෝකයේහි චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියද දිව්‍ය ලෝකයේහි දිව්‍ය රාජ සම්පත්ද බ්‍රහ්ම ලෝකයේහි බ්‍රහ්ම රාජ සම්පත්ද ශ්‍රේෂ්ඨ සම්පත් වෙති මහානුභාව සම්පත් වෙති ඒ සියල්ලම කර්ම ශක්තිය පවත්නාතුරු පවතිත් කර්ම ශක්තිය ෂේ වූ වහාම ජීවිතයත් සමගම විනාශයට පැමිණේ ලෝකෙහි වාසය කරන සත්වයන් අතුරෙන් එක් එක් සත්වයෙක් අනවතග්ග සංසාරයේහි අනන්ත අපරිමාණ චක්‍රවර්ති රාජ සම්පද්ද දිව්‍ය රාජ සම්පද්ද බ්‍රහ්ම රාජ සම්පද්ද අනුභව කළේය නමුත් ඉන් තෘප්තියකට නොපැමිණ සකල සත්වයෝම දනුදු ඒ සම්පත් ප්‍රාර්ථනා කරමින්ම සිටිත් එහෙයින් ලෞකික සම්පත් කොපමණ පානය කළත් පිපාසය නොසන්සිඳවන පානය කරන්නට කරන්නට පිපාසය වර්ධනය වන සමුද්‍ර ජලයමෙන් සැලකිය යුතුය. පිපාසය සංසිඳවා ගැනීමට යමෙක් සමුද්‍ර ජලය පානය කළේ නම් කොපමණ පානය කළත් ඔහු පිපාසයේ තිබියදීම මිය යන්නේය. එමෙන්ම කොපමණ මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම රාජ සම්පත් වින්දේවි නමුත් සත්වයෝ සම්පත් මිදුණු කැමැති බවයයි කියන ලද තෘෂ්ණා පිපාසය තිබියදීම කලුරිය කරන්නාහුය. සංස්කාර ධර්මයන් අතුරෙන් අති ප්‍රනීත ධර්මය වූ අරහත් ඵල සුඛයද විඳීමින් සිටියේදීම බිඳී යන ධර්මයකි. එහෙයින් අරහත් ඵලයේද අභිනව අරහත් ඵල සුඛ උපදවා විඳිනු කැමැති බවයයි කියන ලද ඡන්ද ප්‍රාර්ථනාව සහිත වූ ධර්මයක් වේ. ඡන්ද ප්‍රාර්ථනාවද තෘෂ්ණා ප්‍රාර්ථනාව මෙන් ඕදාරික වූ ගින්නක් නොවනමුත් සියුම් වූ ගින්නකි. මෙහෙන් සකල සංස්කාර ධර්මයෝම ප්‍රාර්ථනා අග්නියෙන් දිලිසෙන සප්‍රණිහිත ධර්ම බව දත යුතුය. අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමෙන් සකල ප්‍රාර්ථනා වූ නිරුද්ධ වෙති. එහෙන් ක්ලේශ ස්කන්ධ නිරෝධයයි කියන ලද්දා වූ අසංකත ධාතුවට අප්‍රනිහිත නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ ශුන්්‍යතය අනිමිත්තය අපනිහිතය යන නාම ත්‍රයෙන් දක්වන ලද්දේ ඒකාන්තයෙන් වෙන්වෙන් වූ නිර්වාණත්‍රයක් නොවේ. ඒ වනාහි සකල පලිබෝධයන්ගෙන් හිස්වීම සංස්ථානයෙන් හිස්වීම ප්‍රාර්ථනාවන්ගෙන් හිස්වීම යන ගුණත්‍රයාගේ වශයෙන් එකම අසංකත ධාතුවමයි යමෙක් තෙමේ ත්‍රිභූමික ධර්මයන්හි පවත්නා වූ ප්‍රයත්න කළ යුතු බව නැමැති පලිබෝධයන් දුක්ඛයක් යයි දැනගත්තේ වේ නම් ඔහුට නිර්වාණයාගේ ශුන්්‍යත ගුණය ඊතා ප්‍රණීත ගුණයක් වේ. නিত্য වූ එකම නිර්වාණ ධාතුව පමණක් සකල පලිබෝධයන්ගෙන් හිස් වූ හේිනි. යමෙක් තෙමේ ජරා බය, මරණ බය, රාජ බය, චෝර බය ආදී අනේක බය වලින්ද අනේක උපද්‍රව වලින්ද নিরතුරුව පීඩා ලබමින් ත්‍රිභූමික ධර්මයන් පවත්නා බව අවබෝධ කරගත්තේ වේනම් ඔහුට නිර්වාණයෙහි අනිමිත්ත ගුණය අතිශයින් ප්‍රනීත වූ ගුණයක් වෙයි. කුමක් හේඳ යත් ජරා මරණාදී බය සමූහය විසින් කුදු මහත් සටහන් නැත්තා වූ ද්‍රව්‍ය පිණ්ඩයන් වූ සංස්කෘත ධර්මයෝම පෙළෙනු ලබත්. සටහනක් නැත්තා වූ අද්‍රව්‍ය වූ අජටාකාශයේහි ගිනි සුලං ආයුධ හෙන ආදී කිසිවකට හැපිය හැකි නොවන හේයින් එය nirupadrita වූවක් මෙන් සටහනක් නැති අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුව රාජ චෝරාදී අසාධාරණ බය වලින්ද ජාති ජරා මරණ යන සාධාරණ බය වලින්ද මිදී පවතී එහෙයිනි යමෙක් ත්‍රිභූමික ධර්මයන්ගේ මැදෙහි පංචකාමය ප්‍රාර්ථනා කරන්නා වූ කාම තෘෂ්ණාව නැමැති ගින්නෙන්ද යහපත් බව ප්‍රාර්ථනා කරන්නා වූ භව තෘෂ්ණාව නැමැති ගින්නෙන්ද තැවි තැවි සිටීම දුක බව අවබෝධ කරගත්තේ වේ නම් ඔහුට නිර්වාණයාගේ අපනිහිත ගුණය ඊතා ප්‍රනීත වෙයි නිර්වාණේහි එබඳු ගිනි නැති හේිනි නිර්වාණේ ශුන්්‍යත ගුණය හා අනිමිත්ත ගුණය උත්සන්න වූ භව තෘෂ්ණාව ඇති පුද්ගලයන්ට નિરර්ථක වූවක් මෙන් වැටහෙයි අප්‍රණිහිත ගුණය උත්සන්න වූ කාම තෘෂ්ණාව ඇත්තා වූ පුද්ගලයන්ට નિરර්ථ ආකාරයෙන් වැටහෙයි මේ ගුණ තුන අවබෝධ කර නොගත් පුගුලන්ට නිර්වාණය තුච්ච වූවක්සේ වැටහෙයි. ශුන්්‍යතාදී ත්‍රිවිධ ભેදය නිමි. මෙතන් පටන් ඒ ඒ සූත්‍ර අභිධර්ම දේශනාවන්හි දක්නා ලැබෙන නානාවිද නිර්වාණ දක්වනු ලැබේ. ඒ නිර්වාණය සංක්ෂේපයෙන් හතක් වෙති. ඔව්හු නම් 1 මිත්‍යා දෘෂ්ටික නිර්වාණය 2 සම්මුති නිර්වාණය 3 තදංග නිර්වාණය 4 විස්කම්බන නිර්වාණය 5 සමුච්ඡේද නිර්වාණය 6 ප්‍රතිපස්සද්දි නිර්වාණය 7 නික්සරණං නිර්වාණය යන මෝහු වෙති. මිත්‍යා දෘෂ්ටික නිර්වාණය මිත්‍යා දෘෂ්ටික නිර්වාණය නම් මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පරිකල්පනය කොට පණවන්නා ලද්දා වූ නිර්වාණයයි. ඒ සාමාන්‍ය එකක් වුවද නමුත් ප්‍රභේද විසින් පස්වැදෑරුම් වෙයි. එයින් ප්‍රථම මිත්‍යා දෘෂ්ටික නිර්වාණය මෙසේය. මේ ලෝකයේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යමෙක් තෙමේ මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ පස්කම් රසෙහි ඇලී පස්කම් රසෙහි සම්පූර්ණව ස්වකීය චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන් කැමැති පරිදි පංචකාම ගුණෙහි හසුරුවමින් පංචකාම සම්පත්තිය විඳින්නේ වේනම් හෙතෙම පරම දිට්ඨ ධර්ම නිර්වාණයට පැමිණේ යැයි කියයි. මෙසේ ඔවුහු පංචකාම සම්පත්තියෙන් දුක්ඛයන් නිවා ගැනීම නිර්වාණය යයි පනවත්. එහෙයින් වදාරණ ලදී. බ්‍රහ්මජාල සූත්‍රයේහි මෙසේ සඳහන්. ඉද භික්ඛවේ ඒකච්ඡෝ සමනෝවා බ්‍රාහ්මනෝවා එවං වාදී හෝති එවං දිට්ඨි යතෝකෝ හෝ අයං අත්තා පංචහි කාමේහි ගුණේහි සම්පත්තෝ සම්බි භූතෝ පරිවාරේති එත්තාවතාකෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පත්තෝ හෝති ඉත්තේකේ සතෝ සත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පඤ්ඤාපෙන්ති යයි මේ ප්‍රථම මිත්‍රා දෘෂ්ටික නිර්වාණයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔවුන්ගේ වාදය ප්‍රතික්ෂේප කොට මේ සත්ව තෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක හා ਵਿਚාර සහිත වූ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇත්තා වූ ප්‍රථම දාණයට පැමිණේ වේ නම් හෙතෙම පරම ditta ධම්ම නිර්වාණයට පැමිණේ යයි කියත්. ඔව්හු මෙසේ ප්‍රථම ධානයේ නිර්වාණයේ යයි පනවත්. එයද බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන්ය. මේ ද්විතීය මිත්‍යා දිට්ඨික නිර්වාණයයි. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ දෙක ප්‍රතික්ෂේප කොට ද්විතීය ධානයට පැමිණි සත්ව තෙමේ දිඨ ධම්ම නිර්වාණයට පැමිණියේයි ද්විතීය ධානය නිර්වාණයේයි පනවත්. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ තුනම ප්‍රතික්ෂේප කොට ත්‍රිතීය ධානයට පැමිණි පුද්ගල තෙමේ දිට්ඨි ධම්ම නිර්වාණයට පැමිණේයයි ත්‍රිතීය ධානය දිට්ඨි ධම්ම නිර්වාණයයි පනවත්. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ හතර ප්‍රතික්ෂේප කොට චතුර්ථ ධානයට පැමිණි පුද්ගල තෙමේ පරම දිට්ඨ ධම්ම නිර්වාණයට පැමිණේයයි චතුර්ථ ධානය නිර්වාණයයි පනවත්. විස්තර බ්‍රහ්මජාල සූත්‍රයෙන් දත යුතුයි. මේ ත්‍රිතීය චතුර්ථ පංචම මිත්‍යාදිට්ඨික නිර්වාණයෝය. තවද නිබ්බාණං නිබ්බානතෝ සංජානාති නිබ්බාණං නිබ්බානන්තෝ සංඤත්වා නිබ්බාණං මඤ්ඤති නිබ්බානස්මින් මඤ්ඤති නිබ්බානන්තෝ මඤ්ඤති නිබ්බාණං මේති මඤ්ඤති නිබ්බාණං අභිනන්දති තං කිස්ස හේතු අපරඤ්ඤාතං තස්සාති වදාමි යන මූලපරයාය දේශනාවේ දක්වා තිබෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටික නිර්වාණයමයි. මිත්‍යා දෘෂ්ටික නිර්වාණය නිමි. සම්මුති නිර්වාණය. ලෝකේහි හටගත්තා වූ දුක්ඛ, බය, වෛර, අන්තරායන්ගෙන් සංසිඳීමට හා ඉන් මිදීමට සම්මුති නිර්වාණයයි කියනු ලැබේ. එය මනෝ නිබ්බාතිතාවදේ රෝගෝ වූපසමති අන්තරායෝ වූපසමති යනාදී දේශනාවන්හි දක්නා ලැබේ. සිද්ධාර්ථ කුමාරයන්ගේ ශ්‍රී සම්පත්තිය දැක කිසා ගෝතමී නම් වූ ශාත්‍රීය කුමාරිකා විසින් කියන ලද නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපිතා නිබ්බුතා නූන සා නාරී යස්සායන් රිදිසෝ පති යන ගාථාවෙහි නිබ්බුත යන පදයෙන් දක්වන ලද්දේ මේ සම්මුති නිර්වාණයයි. යවන වයසින් හා රූප සම්පත්තියෙන්ද පුඤ්ඤ සම්පත්තියෙන් හා ප්‍රඥා සම්පත්තියෙන්ද යුක්ත වූ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෞතමෝද පිය රජතෙමේද ප්‍රිය භාර්යාව වූ ස්ත්‍රියද යන සියල්ලෝම සර්ව උපද්‍රවයන් කෙරෙන් මිදී සුවසේ දිවි අතීතාක් වාසය කරන්නාහුය. එබැවින් ඔව්හු කායික චෛතසික සකල දුක්ඛයන්ගෙන් මිදුනාහු වෙති. ඒ මිදීම හා ඔවුන්ගේ සංසිඳීම මෙහි දක්වන ලද සම්මුති නිර්වාණයයි. තවද ස්වාහං අබ්බූල්හ සල්ලෝස්මින් සීති භූතෝස්මි නිබ්බුතෝ න සේ චාමි න රෝදාමි තව සුත්වාන මානව යන විමානවත්තු පාළියේහි නිබ්බුතෝ යන පදයෙන් දක්වා තිබෙන්නේ මේ සම්මුති නිර්වාණයමයි ප්‍රිය පුත්‍රයාගේ මරණය හේතු කොටගෙන බ්‍රාහ්මණයා කෙරෙහි පැවති ශෝක අග්නියන්ගේ නිවීම මෙහි දක්වන ලද සම්මුති නිර්වාණයයි. මේ සම්මුති නිර්වාණයද නිවීමයයි කියන ලද ශාන්ති ලක්ෂණයෙන් එකක් වූ නමුත් නිවී යන දුක්ඛ ධර්මයන්ගේ වශයෙන් අනේක සහස්‍ර ප්‍රවේද වෙයි. එහි ભેද සංක්ෂේපයෙන් මෙසේ දත යුතුය. රෝගාන්තර කල්පය, දුර්භීක්ෂාන්තර කල්පය, ශාස්ත්‍රාන්තර කල්පය යන කල්ප ත්‍රය නිමිත්ත කොට ඔවුන්ගේ සංසිඳී වශයෙන් සම්මුති නිර්වාණ තුනකි. මෙසේ චතුර්විධ විපත්තීන්ගේ වශයෙන් හතරකි. සතර අපාය දුක්ඛයාගේ වශයෙන් හතරකි. පංචමහා වේරීන්ගේ වශයෙන් පහකි. අෂ්ට අභව්‍ය ස්ථානයන්ගේ වශයෙන් අටකි. ෂෝඩෂ ප්‍රභේද උපද්‍රවයන්ගේ වශයෙන් සොලසකි. පස්විසි භවයන්ගේ වශයෙන් පස්විස්සකි. ද්වත්තිංස කම්මකරණයන්ගේ වශයෙන් දෙතිසකි. සය 90ක් වූ රෝගයන්ගේ වශයෙන් සය 90කි. විස්තර වශයෙන් අනන්ත කල්ප අනන්ත චක්‍රාවාල අනන්ත සත්‍යයන්ගේ වශයෙන් අනන්ත අපරිමාණ සම්මුති නිර්වාණයෝ වෙති මේ සම්මුති නිර්වාණය අසංකත ධාතු සංඛ්‍යාත අමූර්ත මහා නිර්වාණයට නොපැමිණියා වූ සකල සත්වයන්ටම ඇත්තා වූ මහත් වූ ප්‍රතිෂ්ඨාවකි. ලෝකයේහි පවත්නා වූ රෝගාදී දුක්ඛයන්ගේ නිවීමයයි කියන ලද ශාන්ති ස්වභාවය සත්වයන්ගේ කාය ඥාන ද්වයෙහි ස්පර්ශවන පරිදි යට විස්තර කරන ලදී. යම් ධර්මයක් සත්වයන්ගේ කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කළ හැකි වේ නම් ඒ ස්වකීය ස්වභාවයෙන් ඒකාන්තේ නැත්තා වූ ධර්මයක් වන හේයින් මේ සම්මුති නිර්වාණයද සස විසාන එනම් හාවෙකුගේ අඟ වැනි වූ පරමාර්ථ වශයෙන් නැත්තා වූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් නොවේ. සාකේත නුවර සිටු දේවියක් සොළොස් දහසක් කහවණු පරිත්‍යාග කොට හිස රුජාවක සුවය වූ ශාන්තිය ලබාගත්ාය. රෝග සුවය කාය ඥාන දොයෙන් ස්පර්ශ කළ හැකි නො වූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් වේ නම් ඕතමෝ එපමණ ධනය පරිත්‍යාග කොට ඒ ශාන්තිය ලබා නොගන්නීය දනුදු මිනිසයෝ ඒ ඒ දුක්ඛයන්ගේ නිවීම වූ ශාන්තිය ලබා ගැනීම සඳහා බොහෝ ධන පරිත්‍යාග කෙරෙත්. එහෙයින් මේ සම්මුති නිර්වාණයද පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් බව දත යුතුය. එය පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වන්නේ අන්‍ය පරමාර්ථ ධර්මයන් මෙන් ද්‍රව්‍ය භාවිතයෙන් නොව ශාන්ති සුඛ ස්වභාවේනි. නමුත් මේ మతు නූපදින ආකාරයෙන් සිදුවන දුක්ඛ ධර්මයන්ගේ නිවීම වූ අසංකත ධාතු සංඛ්‍යාත මහා නිර්වාණය හා සසදා බලන කල නිර්වාණයයි කීමට ප්‍රමාණ නොවේ. ලෞකික මහජනයා විසින් නිර්වාණ අර්ථ වාචී නිබ්බුත වූප සන්තාදී ශබ්දයන්ගෙන් විවහාර කරනු ලබන හේයින් මීට සම්මුති නිර්වාණයයි කියනු ලැබේ. මෙහි ප්‍රණීතභාවය යට සුඛ කතාවෙහි දක්වන ලද නයෙන්ම දත යුතුය. සම්මුති නිර්වාණය නිමි. තදංග නිර්වාණය ලෝකෙහි පවත්නා වූ නානාවිද රෝගයන් සුව කිරීමට නානා ඖෂධ වර්ග වෙන්වෙන් වශයෙන් ඇතුවාක් මෙන් සත්වයන්ගේ චිත්ත સંතානෙහි පවත්නා වූ නානා අකුසල ධර්මයන් දුරු කිරීමට ඒ ඒ අකුසල ධර්මයන් දුරු කළ හැකි වූ නානාවිද කුසල ධර්ම වෙන්වෙන් වශයෙන් විද්‍යාමානය. ඒ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් එක් එක් අකුසල ධර්මයක ප්‍රහාණයට තදංග ප්‍රහාණයයි කියනු ලැබේ. එසේ ප්‍රහාණය කිරීමෙන් එක් එක් අකුසල ධර්මයක් සම්බන්ධ ස්වල්ප කාලයකට වන නිවීමට තදංග නිර්වාණයයි කියනු ලැබේ. මෙය මධ්‍යම නිකායගත සල්ලේක සූත්‍රයේහි වදාරා තිබේ. එය ශාන්ති ලක්ෂණයන්ගෙන් එකක් වන නමුත් අකුසල ධර්මයන්ගේ වශයෙන් බහු ප්‍රභේද වෙයි. එහි ප්‍රභේද මතු දක්වන සල්ලේක සූත්‍ර පද අර්ථ අනුසාරයෙන් දත යුතුය. ප්‍රථම තදංග නිර්වාණය 1 විහිසංකස්ස පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝති පරිනිබ්බානාය විහිංසකස්ස එනම් අතින් හෝ ගල් දඩු මුගුරු ආදීන් සත්වයන් පෙළන්නා වූ පුරුෂ පුද්ගලස්ස එනම් පුරුෂ පුද්ගලයාට අවිහිංසා එනම් සත්වයන් පෙළීමට නොකමැති වූ මෛත්‍රී සහගත කුසල චිත්තය පරිනිබ්බානාය එනම් ඔහු තුල පැවති විහිංසා සංඛ්‍යාත අකුසලය නිවීම පිණිස හෝති හේතු වෙයි සුවචිත්ත సంతානෙහි දැල්වෙන්නා වූ විහිංසා සංඛ්‍යාත අකුසල අග්නියෙන් පෙළෙන පුද්ගලයා විසින් අවිහිංසාවයයි කියන ලද කුසල ධර්මයේ උපදවා විහිංසාව ප්‍රහාණය කරන ලද්දේ නම් ඔහුගේ සිත් සතන්හි අවිහිංසාව පවත්නාතුරු විහිංසාවයයි කියන ලද්ද ගින්න නොදැත්ලේ. මෙසේ අවිහිංසාවගේ පැවැත්මෙන් විහිංසාව නිවීම තදංග නිර්වාණයකි. මතු දක්වනු ලබන තදංග නිර්වාණයෝද මේ නයෙන්ම දතියුත්තාහුය. දෙක පානාති පාතිස්ස පුරිස පුද්ගලස්ස පානාති පාතා වේරමණී හෝති පරිනිබ්බාය ප්‍රාණවද කරන්නා වූ හෙවත් ප්‍රාණවද කිරීම නැමැති අකුසල ධර්ම අග්නියෙන් පෙලෙන්නා වූ පුරුෂ පුද්ගලයා හට ප්‍රාණඝාතයෙන් වැළකීම හෙවත් පානාතිපාතා විරති සීලමය කුසලය ඒ ප්‍රාණවද කිරීම වූ අකුසල අග්නිය නිවීම පිණිස හේතු වෙයි. 3. අදින්නාදායිස්ස පුරිස පුද්ගලස්ස අදින්නාදානා වේරමණී හෝති පරිනිබ්බානාය කය වචන දෙකින් නොදෙන ලද මෙරමා වස්තුව පැහැර ගන්නා සුළු වූ එවත් අදින්නා දානමේ අකුසල අග්නිය චිත්ත સંතානෙහි දැල්වෙන්නා වූ පුරුෂ පුද්ගලයා හට අදින්නා දාණයෙන් වැළකීම ඒ අකුසලාග්නිය නිවීම පිණිස හේතු වෙයි. 4. අබ්‍රහ්මචාරියස්ස පුරිස පුද්ගලස්ස අබ්‍රහ්මචාරියා වේරමණී හෝති නිබ්බානාය. මෛතුන සේවනය නැමැති ලාමක චර්යාවේ හැසිරෙන්නා වූ හෙවත් මෛතුන සේවනය කිරීම නැමැති අකුසල අග්නිය සුවචිත්ත సంతානෙහි දැල්වන්නා වූ පුරුෂ පුද්ගලයා හට මෛතුන සේවනය නැමැති ලාමක හැසිරීමෙන් වැළකීම හෙවත් අබ්‍රහ්මචර්යා විරති සීලමය කුසලය ඒ අකුසල අග්නිය නිවීම පිණිස හේතු වෙයි. පහ මුසාවාදිස්ස පුරිස පුද්ගලස්ස මුසාවාදා වේරමණී හෝති පරිනිබ්බානාය බොරු කියන සුළු වූ හෙවත් බොරු කීම නැමැති අකුසලාග්නිය සුවචිත්ත సంతානෙහි දැල්වෙන්නා වූ පුරුෂ පුද්ගලයා හට මුසාවාදෙන් වැළකීම හෙවත් මුසාවාද විරති සීලය ඒ අකුසලාග්නිය නිවීම පිණිස හේතු වේ. 6. පිසුනා වාචිස්ස පුරිස පුද්ගලස්ස තිසුණා වාචා වේරමණී හෝති පරිනිබ්බානාය 7 පරුසා වාචිස්ස පුරිස පුග්ගලස්ස පරුසා වාචා වේරමණී හෝති පරිනිබ්බානාය 8 සම්පප්පලාපිස්ස පුරිස පුග්ගලස්ස සම්පප්පලාපා වේරමණී හෝති පරිනිබ්බානාය 9 අභිජ්ජාලුස්ස පුරිස පුග්ගලස්ස අනබිජ්ජා හෝති පරිනිබ්බානාය පර සම්පත්තියට ආශා කිරීමේයි කියන ලද්දා වූ අවිද්‍යාව බහුල කොට ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට පර සම්පත්තිය කෙරෙහි ලෝභ නොවීම ඒ අකුසල ධර්මය නිවීම පිණිස හේතු වෙයි. 10. ව්‍යාපාන චිත්තස්ස පුරුෂ පුද්ගලස්ස අව්‍යාපාදෝ හෝති නිබ්බානාය. පූති භූත සිත් ඇත්තා වූ පුරුෂයා හට අව්‍යාපාදයේ හෙවත් අද්වේෂය ඒ අකුසල ධර්මයේ නිවීම පිණිස හේතු වෙයි. 11. මිච්ඡා දිට්ඨිකස්ස පුරුෂ පොග්ගලස්ස සම්මා දිට්ඨිය හෝති පරිනිබ්බානාය. පාප දිට්ඨියත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්මා දිට්ඨිය ඒ අකුසල ධර්මයේ නිවීම පිණිස හේතු වෙයි. 12. මිච්ඡා සංකප්පස්ස පුරුෂ පුද්ගලස්ස සම්මා සංකප්පෝ හෝති පරිනිබ්බානාය. 13. මිච්ඡා වාචස්ස පුරුස පුග්ගලස්ස සම්මා වාචා හෝති පරිනිබ්බානාය 14 මිච්ඡා කම්මන්තස්ස පුරුස පුග්ගලස්ස සම්මා කම්මන්තෝ හෝති පරිනිබ්බානාය 15 මිච්ඡා ආජීවස්ස පෙය්‍යාල 16 මිච්ඡා වායාමස්ස පෙය්‍යාලං 17 මිච්ඡා සතිස්ස පෙය්‍යාලං 18 මිච්ඡා සමාධිස්ස පෙය්‍යාලං 19 මිච්ඡා ඥානිස්ස පුරිස පුද්ගලස්ස සම්මා ඥානං හෝති පරිනිබ්බානාය අකුසල ක්‍රියාවෙහි උපාය චින්තන වශයෙන් පැවති මිත්‍යා ඥානය ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්‍යක් ඥානය නිවීම පිණිස හේතු වෙයි 20 මිච්ඡා විමුක්තිස්ස පුරිස පුද්ගලස්ස සම්මා විමුක්තිය හෝති පරිනිබ්බානා මිත්‍යා විමුක්තිය ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්මා විමුක්තිය නිවීම පිණිස හේතු වෙයි. 21. තීන මිද්ද පරිඋට්ඨත්තස්ස පුරිස පුද්ගලස්ස විගත තීන මිද්දත්තා හෝති පරිනිබ්බානාය. තීන මිද්දෙන් මඩනාලද පුරුෂ පුද්ගලයා හට පහ වූ තීන මිද්ද ඇති බව නිවීම පිණිස හේතු වෙයි. උද්දච්ච පුරිස පුද්ගලස්ස අනුද්දච්චං හෝති පරිනිබ්බානාය අරමුණේ විසිර පවත්නා සිත් ඇති පුරුෂ පුද්ගලයා හට උද්දච්චයෙන් වෙන්වීම නිවීම පිණිස හේතු වෙයි 23 විචිකිච්ඡස්ස පුරුෂ පුද්ගලස්ස පෙය්‍යාලං 24 කෝදනස්ස පුරුෂ පුද්ගලස්ස අක්කෝදෝ හෝති පරිනිබ්බානාය ක්‍රෝධ කරන්නා වූ පුරුෂ පුද්ගලයා හට ක්‍රෝධ නොකිරීම නිවීම පිණිස හේතු වෙයි 25 උපනාහිස්ස පුරිස පුද්ගලස්ස අනුපානා හෝ හෝති පරිනිබ්බානාය වෛර බඳින ස්වභාවය ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට වෛර නොබැදීම නිවීම පිණිස හේතු වේ 26 මක්කිස්ස පුරිස පුද්ගලස්ස අමක්ඛෝ හෝති පරිනිබ්බානාය ගුණවතුන්ගේ ಗುಣ මකන ස්වභාවය ඇත්තා වූ පුරුෂයා හට ಗುಣමකු නොවීම නිවීම පිණිස හේතු වේ 27 පලාසිස්ස පුරිස පුද්ගලස්ස අපලාසෝ හෝති පරිනිබ්බානාය මෙරමාගේ ගුණ අවගුණ කරන ස්වභාවයත්තා වූ පුරුෂයා හට පලාසයෙන් වෙන්වීම නිවීම පිණිස හේතු වේ 28 ඉස්සුකිස්ස පුරිස පුද්ගලස්ස අනිස්සා හෝති පරිනිබ්බානාය ඉරිෂ්‍යා කරන ස්වභාවයත්තා වූ පුරුෂයා හට ඉරිෂ්‍යා නොකිරීම නිවීම පිණිස හේතු වේ 29 මච්චරියස්ස පුරිස පුද්ගලස්ස අමච්චරියං හෝති පරිනිබ්බානාය. මසුරු ස්වභාව ඇත්තා වූ පුරුෂයා හට මසුරු ස්වභාවයේ අභාවය නිවීම පිණිස හේතු වේ. 30 සට්ටස්ස පුරිස පුද්ගලස්ස අසාඨේයං හෝති පරිනිබ්බානාය. කෛරාටික වූ පුරුෂයා හට කෛරාටික ස්වභාවයෙන් වෙන් වූ බව නිවීම පිණිස හේතු වේ. 21 මායාවිස පුරිස පුද්ගලස අමායාවිතා හෝති පරිනිබ්බානාය මෙරම රවටන ස්වභාවය ඇත්තා වූ පුරුෂයා හට රවටන ස්වභාවයගේ නැති බව නිවීම පිණිස හේතු වේ. තද්දස්ස පුරිස පුද්ගලස්ස අත්තද්දියං හෝති පරිනිබ්බානාය. තද ස්වභාව ඇත්තා වූ පුරුෂයා හට නොතද බව නිවීම පිණිස හේතු වේ. අතිමානිස්ස පුරිස පුද්ගලස්ස අනතිමානෝ හෝති පරිනිබ්බානාය අධික මානයත්තා වූ පුරුෂයා හට අනතිමානී භාවය නිවීම පිණිස හේතු වේ දුබ්බච්චස්ස පුරිස පුද්ගලස්ස සෝවචස්සතා හෝති පරිනිබ්බානාය දුර්වච වූ පුරුෂයා හට සුවච බව නිබ්බාණය හෙවත් නිවීම පිණිස හේතු වේ පාප මිත්තාස පුරිස පොග්ගලස්ස කල්යාණ මිත්තතා හෝති පරිනිබ්බානාය. පමත්තස්ස පුරිස පොග්ගලස්ස අප්පමාදෝ හෝති පරිනිබ්බානාය. අස්සද්දස්ස පුරිස පොග්ගලස්ස සද්ධා හෝති පරිනිබ්බානාය. 38 අහිරිකස්ස පුරිස පුග්ගලස්ස හිරි හෝති පරිනිබ්බානාය. ලැජ්ජා නැත්තා වූ පුරුෂයා හට ලැජ්ජාව නිවීම පිණිස හේතු වෙයි. අනෝතප්පියස්ස පුරිස පුද්ගලස්ස ඔත්තප්පං හෝති පරිනිබ්බානාය. පව් කිරීමට බය නැත්තා වූ පුරුෂයා හට පාපෙහි බය නිවීම පිණිස හේතු වේ. අපස්සු තස්ස පුරිස පුද්ගලස්ස බාහු සච්ඡං හෝති පරිනිබ්බානාය. අල්පශ්‍රුතව පුරුෂයා හට බහුශ්‍රුත වීම නිවීම පිණිස හේතු වේ. කුසීතස්ස පුරිස පුද්ගලස්ස විරියාරම්භෝ හෝති නිබ්බා පරිනිබ්බානාය. 42 මුට්ටස් සතිස්ස පුරිස පුද්ගලස්ස උපට්ඨිත සතීතා හෝති පරිනිබ්බානාය 43 දුප්පඤ්ඤස්ස පුරිස පුද්ගලස්ස පඤ්ඤා සම්පදා හෝති පරිනිබ්බානාය 44 සන්දිට්ඨ පරාමාසී ආදානගාහි දුප්පටි නිසගිස්ස පුරිස පුද්ගලස්ස අසන්දිට්ඨ පරාමාසී අනාදානගාහි සුප්පටි නිස්සග්ගහිතා හෝති පරිනිබ්බානාය තමා විසින් දක්නා ලද වර්ධවාගත් දිට්ඨියම පරාමාශනය කරන සුළු වූ දැඩි කොට ගන්නා සුළු වූ අත්හැරීමට දුෂ්කර වූ පුරුෂ පුද්ගලයා හට තමා විසින් වර්ධවා ගන්නා ලද දිට්ඨිය පරාමාශනය නොකිරීම දැඩි කොට නොගැනීම සුවසේ අතහැරිය හැකි බව නිවීම පිණිස හේතු වේ මේ සල්ලේක සූත්‍රයේ දේශනා කොට තිබෙන තදංග නිර්වාණ 44යි. මේ උපලක්ෂණ වශයෙන් දක්වන ලද ස්වල්පයක් පමණකි. සත්ව సంతානයේ උපදිනා වූ අකුසල ධර්මය අනන්ත අපරිමාණ වෙති. එසේම ඔවුන්ගේ ප්‍රහාණයට හේතු වන කුසල ධර්මයෝද අනර්ථ අපරිමාණ වෙති. එහෙන් කුසල ධර්මයන්ගේ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් නිවී යන්නා වූ අකුසල ධර්මයන්ගේ වශයෙන් අනන්ත අපරිමාණ තදංග නිර්වාණයෝ වෙති. මේ අකුසල ධර්මයන්ගේ නිවීමද සත්වයන්ගේ චිත්ත સંතානෙහිම වන බැවින් තදංග නිර්වාණයද කාය ඥාන දොයෙන් ස්පර්ශ කළ හැකි වූ පරමාර්ථ ධර්මයකි. එහි වටිනාකමද ප්‍රමාණ කළ හැකි නොවේ. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් බොහෝ ප්‍රශංසා කරන ලද්දා වූද සංකත ධාතු සංඛ්‍යාත මහා නිර්වාණ පක්ෂයේහි සිටියා වූද මේ තදංග නිර්වාණය යට දක්වන ලද සම්මුති නිර්වාණයට වඩා සත සහස්ත්‍ර ගුණයකින් ශ්‍රේෂ්ඨ ධර්මයකි. තදංග නිර්වාණය නිමි. විස්කම්බන නිර්වාණය මහත්ගත ධානයෙන් කරන කොටගෙන දුරින් දුරු කිරීමගේ වශයෙන් ප්‍රහාණය කරනු ලබන ධර්මයන්ගේ නිවීමට විස්කම්බන නිර්වාණය යයි කියනු ලැබේ. එහි ප්‍රභේද ආයුෂ්මත් මහා කොට්ටිත ස්තවීරයන් වහන්සේ විසින් ਵਿਚාරණ ලදුව ආයුෂ්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේ විසින් වදාරණ ලද සූත්‍රයන්හි සන්දිට්ඨික නිබ්බාන ආදී ධර්මයන්ගෙන් නාමයන්ගෙන් අංගුත්තර නිකාය නවක නිපාතයෙහි දක්නා ලැබෙයි. එය මෙසේය. ඉදාවුසෝ බික්ඛු විවච්ඡේව කාමේහි විවච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමච්ඡානං උපසම්පජ්ජ විහෙරති එත්තාවතාපිකෝ ආවුසෝ සම්දිට්ඨිකං නිබ්බානං බුත්තා භගවතා පරියායේ නාති මෙහි සන්දිට්ඨික නිබ්බාණයයි දක්වන ලද්දේ විස්කම්බන ප්‍රහාණයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නිවි පවත්නා පරිදි ප්‍රථම ධානයෙන් ප්‍රහාණය කරන ලදුව නීවරණ ධර්මයන්ගේ නොයිපදීමයි එය පරිණිර්වාණයට ප්‍රථමයෙන්ම ස්වකීය කයෙහි ස්පර්ශ වීමෙන් තමා විසින් ප්‍රත්‍යක්ෂ කොට දන්නාලද නිවීමක් බැවින් ඊට සම්දිට්ඨික නිබ්බාණයක් යයි කියන ලදී. මේ ප්‍රථම විස්කම්බන් නිර්වාණයයි. මෙසේ ද්විතීය ධානලාභියාට වන විතක්ක ਵਿਚාර නිරෝධයද තෘතීය ධානලාභියාට වන ප්‍රීති නිරෝධයද චතුර්ථ ධානලාභියාට වන සුඛ වේදනා නිරෝධයද ආකාසානං ඡායතන ධානලාභියාට වන පටික සංඥාව නිරෝධයද විඥානං ඡායතන ධානලාභියාට වන ආකාසානං ඡායතන සංඥා නිරෝධයද ආකින්චඤ්ඤායතන ධානලාභියාට වන විඥානං ඡායතන සංඥා නිරෝධයද නේව සංඥා නාසඤ්ඤායතන ධානලාභියාට වන ආකාසානං ඡායතන සංඥා නිරෝධයද සන්දිට්ඨික නිබ්බාණයෝ යයි වදාරා තිබේ. මේ ද්විතීය, තෘතීය ආදී විස්කම්බන නිර්වාණයෝය. මේ මහත්ගත සමාපත්තීන්ගේ වශයෙන් ලබන නිර්වාණ 8 නිර්වශේෂ නිරෝධය වූ මහා නිර්වාණය නොවන හේයින් පර්යාය නිර්වාණයෝ යයි වදාරන ලදී. මෙසේ පරයායෙන් සාන්දිට්ඨික නිර්වාණ 8ක් වදාරා නිෂ්පර්යාය සාන්දිට්ඨික නිර්වාණය දක්වනු පිණිස පුනච වරං ආවුසෝ බික්ඛු නේව සංඥා නාසඤ්ඤායතනං සමතික්ඛම්ම සංඥා වේදේත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්කීනා හොಂತಿ එත්තාවතාපිකෝ ආවසෝ සම්දිට්ඨිකං නිබ්බාණං වුත්තං භගවතා නිප්පරියායේන යයි වදාළසේක. තේරුම ඇවැත්නි අනිකක් නම් මහනතෙම නේව සංඥා නාසඤ්ඤායතන මනාවට ඉක්මවා සංඥාවන්ගේ හා වේදනාවන්ගේ Nirodhයට පැමිණ වාසය කෙරේද ඔහුට ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ නිර්වශේෂයෙන් ෂය වූවාහු වෙද්ද ඇවැත්නි ඒකාන්තයෙන් මෙපමණක් වූ Nirodhayenද භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්යායෙන් සාන්දිට්ඨික නිර්වාණය වදාරණ ලද්දේය යනුෙහි අර්ථයයි මෙහි Nirodha සමාපත්තියම නිෂ්පර්යාය සාන්දිට්ඨික නිර්වාණයයි දක්වන ලදී අරහත් මාර්ගයට පැමිණීමෙන් වන ආශ්‍රවයන්ගේ නිර්වශේෂ නිරෝධයද නිෂ්පර්යාය සාන්දිට්ඨික නිර්වාණයකි. මෙසේ සාන්දිට්ඨික නිර්වාණ දෙකක් වූ නමුත් ඒ දෙකම සෝපාදිශේෂ නිර්වාණ භාවයෙන් එකක්ම වූ හේයින් මේ සාන්දිට්ඨික නිර්වාණ නමයක් වදාරන ලදහ. මෙතෙකින් ප්‍රථම සූත්‍රයේහි දක්වන ලද නිර්වාණ ભેද නිමි. මෙසේ ද්විතීය සූත්‍රයේහි නිබ්බානං නිබ්බානන්ති ආවසෝ උච්චති කිත්තාවතා නුකෝ ආවසෝ නිබ්බානං වුත්තං භගවතා ඉදාවසෝ බික්ඛු විවච්ච කාමේහි විවච්ච අකුසලේහි ධම්මේහි යනාදී වශයෙන් නිර්වාණ නවයක් වදාරා ත්‍රිවේ ත්‍රිතිය සූත්‍රයේහි තදංග නිබ්බානං තදංග නිබ්බානන්ති ආවසෝ උච්චති යනාදී වශයෙන් තදංග නිර්වාණ නාමයන් නවයක්ද චතුර්ථ සූත්‍රයේහි දිඨ ධම්ම නිබ්බානං දිඨ ධම්ම නිබ්බානන්ති ආවසෝ උච්චති යනාදී වශයෙන් දිඨ ධම්ම නිබ්බාන නාමයෙන් නමයක්ද පංචම සූත්‍රයේහි කේමං කේමන්ති ආවසෝ උච්චති යනාදී වශයෙන් කේම නාමයෙන් නමයක්ද අෂ්ටම සූත්‍රයේහි කේමපත්තෝ කේමපත්තෝති ආවසෝ උච්චති ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක්ද සප්තම සූත්‍රයේහි අමතං අමතන්ති ආවසෝ උච්චති යනාදී වශයෙන් අමත නාමයෙන් නමයක්ද අෂ්ටම සූත්‍රයේහි අමතපත්තෝ අමතපත්තෝති ආවසෝ උච්චති යනාදී වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක්ද නවම සූත්‍රයේහි අබයං අබයන්ති ආවසෝ උච්චති යනාදී වශයෙන් අබය නාමයෙන් නමයක්ද දසම සූත්‍රයේහි අබයපත්තෝ අබයපත්තෝති ආවසෝ උච්චති යනාදී වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක්ද ඒකා දසම සූත්‍රයේහි පස්සින් පස්සති ආවසෝ උච්චති යන ආදී වශයෙන් පස්සද්දි නාමයෙන් නවයක්ද ද්වාදශම සූත්‍රයේහි නිරෝධෝ නිරෝධෝති ආවසෝ උච්චති යන ආදී වශයෙන් නිරෝධ නාමයෙන් නමයක්ද තේරසම සූත්‍රයේහි අනුපුබ්බ නිරෝධෝ අනුපුබ්බ නිරෝධෝති ආවසෝ උච්චති යනාදී වශයෙන් අනුපුබ්බ නිරෝධ නාමයෙන් නවයක්ද වදාරා තිබේ. මෙසේ මේ සූත්‍ර තෙලෙසෙහි වදාරන ලද නිර්වාණ පිඩු කළ කලෙහි 117ක් වෙයි. එහි විස්කම්බන නිර්වාණ 104කි. සමුච්ඡේද නිර්වාණ 13කි. විස්කම්බන නිර්වාණය බ්‍රහ්ම ලෝකයේහි සියලු කල්හි අත්තාහුය. මනුෂ්‍ය ලෝකයේහි වනාහි ධානලාභී පුද්ගලයන් කෙරෙහි පමණක් ඇත්තාහුය. සමුච්ඡේද නිර්වාණ නමය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම අනාගාමී අරහත් පුද්ගලයන් කෙරෙහි ඇත්තාහ. මෙහි සමුච්ඡේද නිර්වාණයයි කියන ලද්දේ සෝපදිශේෂ නිර්වාණයමයි දත යුතුය. මාර්ගයෙන් කරන්නා වූ ක්ලේශ ප්‍රහාණය සමුච්ඡේද කෘත්‍යයි. ප්‍රහාණය කරන ලද ක්ලේශයන්ගේ මතු නූපදින ආකාරයෙන් නිවීම සමුච්ඡේද නිර්වාණයයි. එය තදංග නිබ්බාන තදංග නිබ්බානන්ති ආවුසෝ උච්චති යනාදී සූත්‍රයේහි තදංග නාමයෙන් දේශනා කරන ලද්දේ ප්‍රථම ධාන කුසල චිත්තයෙන් නිර්වාණය ප්‍රහාණය කෙරේ. ද්විතීය ධාන චිත්තයෙන් විතක්ක ਵਿਚාරයන් ප්‍රහාණය කෙරේ. මේ ආදී වශයෙන් ප්‍රහායක පහතව්‍ය ධර්ම වෙන වෙනම විද්‍යාමාන හේයින් විස්කම්බන කෘත්‍යයටද තදංග කෘත්‍යයයි කිය හැකියේ එහෙයිනි. මේ විස්කම්බන නිර්වාණය යට දක්වන ලද තදංග නිර්වාණයට සත සහස්‍ර වාරයකටත් වඩා ශ්‍රේෂ්ඨ වෙයි. නමුත් පටිසම්භිදා මාර්ගයේහි එන අටලොස් වැදෑරුම් මහා විදර්ශනා ඥානයන්ගෙන් ජනිත තදංග නිර්වාණ අටලොසට වඩා ශ්‍රේෂ්ඨයයි කිව නොහේ. සමුච්ඡේද නිර්වාණය පමණක් ඊට උතුම් වෙයි. විස්කම්බන නිර්වාණය නිමි. සමුච්ඡේද නිර්වාණය යට දක්වන ලද සෝපාදිශේෂ නිර්වාණයටම සමුච්ඡේද නිර්වාණයයි කියනු ලැබේ. ක්ලේශ නිර්වාණය යනුද ඊටම නමකි. එහි ප්‍රභේදය අංගුත්තර නිකායෙහි එන ත්‍රිශ්‍ය බ්‍රහ්ම සූත්‍රයාගේ වශයෙන් දත යුත්තාහුය. ඒ මෙසේය. ස උපාදිශේෂ නිබ්බාන යන මෙහි ස උපාදිශේෂ shabdයෙන් දැක්වෙන උපාදි ධර්මයෝ ක්ලේශෝ උපාදි ස්කන්ධ ආදි වශයෙන් දෙපරිදි වෙති. එහෙන් එයින් කාම උපාදානාදී උපාදානයෝ හතර දෙන ක්ලේශ උපාදි නම් වෙති. ඔවුනට අරමුණු වන ලෞකික ධර්මයෝ ස්කන්ධ උපාදි නම් වෙති. නිවන් පසක් කරන ලද පුද්ගලයන් අතුරෙනුදු ශේෂ වූ උපාදාන ඇත්තා වූ ශෛක්ෂයෝ ක්ලේශ උපාදීන්ගේ වශයෙන් සෝපදිශේෂ පුද්ගලයෝ නම් වෙති. එබැවින් ඔවුන් විසින් ලබන ලද නිවනටද සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. රහතන් වහන්සේලාට ශේෂ උපාදාන භාවයාගෙන් අනුපාදිශේෂ පුද්ගලයෝ යයි කියනු ලැබේ. ස්කන්ධෝපාදීන්ගේ ශේෂභාවයෙන් සෝපාදිශේෂ නම් වූ ඔවුන් විසින් දෙනු ලබන ලද නිර්වාණයටද උපාදාන ශේෂභාවයෙන් අනුපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. ස්කන්ධ පරිනිර්වාණයට ප්‍රථම ආර්ය පුද්ගලයන් 8 දෙනටම ශේෂ ස්කන්ධයන්ගේ වශයෙන් සෝපාදිශේෂ පුද්ගලයෝ යයි කියනු ලැබෙත්. ඔවුන් විසින් පැමිණෙන ලද නිර්වාණයටද සෝපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. ආර්ය පුද්ගලයෝ අට දෙන ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු අනුපාදිශේෂ පුද්ගලයෝ නම් වෙති. ඔවුන්ගේ නිර්වාණයටද අනුපාදිශේෂ නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ උපාදි ධර්මයන් බෙදීමෙන් ස්කන්ධ පරිනිර්වාණයෙන් ලැබිය යුතු වූ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේ ભેදයක් නොවන නමුත් සෝපාදිශේෂ නිර්වාණ සංඛ්‍යාත සමුච්ඡේද නිර්වාණය ක්ලේශෝපාදීන්ගේ ශේෂ අශේෂ භාවයෙන් සෝපාදිශේෂ සමුච්ඡේද නිර්වාණය අනුපාදිශේෂ සමුච්ඡේද නිර්වාණයයි දෙවදෑරුම් වෙයි. තිශ්‍ය බ්‍රහ්ම සූත්‍රයේහි පැනෙන තිශ්‍ය බ්‍රහ්මයාගේ විසර්ජනයේහි ඉදපන මාරිස මොග්ගල්ලාන බික්කු කාය සක්කී හෝති තමේනම් දෙවා එවං ජානಂತಿ අයංකෝ ආයස්මා කාය සක්කී අප්පේව නාම ආයස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ බජමානෝ ඉන්ද්‍රියානි සමන්තා නයමානෝ යසතාය කුලපුත්තා අගාරස්මා අනාගරියං පබ්බජ්ජಂತಿ තදනුත්තරං බ්‍රහ්මචරියං පරියෝසානං දිත්තේව ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරෙයාති ඒවම්පිකෝ මාරිස මොග්ගල්ලාන තේසං දේවානං එවං ඥානං හෝති ස උපාදිශේසවා ස උපාදිශේසාති යනාදී වශයෙන් කායසක්කීය, දිඨප්පත්තය, සද්ධා විමුක්තය, ධම්මානුසාරීය යයි සෝපාදිශේෂ පුද්ගලයන් හතර දෙනෙකු දක්වා තිබෙයි. එහිම සර්වඥාන් වහන්සේ විසින් ඉද මොග්ගල්ලාන බික්ඛු සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තා චේතා සමාධින් උපසම්පජ්ජ විහෙරති තමේනං දේවා එවං ජානಂತಿ අයංකෝ ආයස්මා සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති පේයාලං එවං කෝ මොග්ගල්ලානං තේසං දේවානං එවං ඥානං හෝති ස උප උපාදිසේසේවා ස උපාදිසේසාති යනුවෙන් දක්වා වදාරන ලද එක් සෝපාදිසේස පුද්ගලයෙක් වෙයි මෙසේ සෝපාදිශේෂ පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. ඒ සෝපාදිශේෂ පුද්ගලයන් පස් දෙනා වශයෙන් සමුච්ඡේද නිර්වාණ පහක් වෙයි. තිශ්‍ය බ්‍රහ්මයාගේ විසර්ජනයේහිම ඉදමාරස මොග්ගල්ලාන බික්කු උබතෝ භාග විමුක්තෝ හෝති තමේනං දේවා එවං ජානಂತಿ අයංකෝ ආයස්මා උබතෝ භාග විමුක්තෝ යාවස්ස කායෝ ඨස්සති තාවනං දක්ඛන්ති දේවමනුස්සා කායස්ස වේදා නං නං දක්ඛන්ති දේවමනුස්සාති එවං පිකෝ මාරිස තේසං දේවානං එවං ඥානං හෝති අනුපාදිශේෂ වා අනුපාදිශේෂාති යනාදී වශයෙන් උබදෝ භාග විමුක්තය පඤ්ඤා විමුක්තයයි අනුපාදිශේෂ පුද්ගලයන් දෙදෙනෙකු දක්වා තිබේ. ඒ අනුපාදිශේෂ පුද්ගලයන් දෙදෙනාගේ වශයෙන් අනුපාදිශේෂ සමුච්ඡේද නිර්වාණ දෙකක් වෙයි. මෙසේ සමුච්ඡේද නිර්වාණ හතක් වෙයි. සමුච්ඡේද නිර්වාණය නිමි. පටිපස්සද්දි නිර්වාණය. පටිපස්සද්දි නිර්වාණය නම් අරහත් ඵලයයි. එය යෝ කාමේ පරිවජ්ජේති සප්පස්සේව සිරා සදා ස්වමං විසත්තිකං ලෝකං සතෝ සමති වත්තතිති අයං ස උපාදිසේසෝ නිබ්බාන ධාතු සායේව ස උපාදිසේසේ නිබ්බාන ධාතු විච්ඡා යනු නෙත්ති පාළියේහි වදාරා තිබේ. තදර්ථ කතාවෙහිද සෝපාදිශේෂ නිබ්බාන ධාතුති අරහත්ත පලං අදිප්පේතං යනුවෙන් සෝපාදිශේෂ නිර්වාණ ධාතුව නම් අරහත් ඵලය යයි කියන ලදී. අරහත් ඵලයේ වනාහි සකල ක්ලේශයන්ම නිරුද්ධ වූාට පසු උපදින්නා වූ සිතකි. එබැවින් ඊට නිබ්බාණයක් යයි කියනු ලැබේ. මෙය යට දක්වන ලද සෝපාදිශේෂ නිබ්බාන ධාතුව මෙන් අසංස්කෘත ධර්මයක් නොව සංඛාර ධර්මයක් යයි දත යුතුය. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං යන මංගල සූත්‍ර පාළියේහි නිබ්බාන සච්චි කිරියාච යන පදයෙන් දක්වන්නේත් මේ පටිප්පස්සද්දි නිර්වාණ සංඛ්‍යාත අරහත් ඵලයමයි එහි අරිය සත්‍යාන දස්සනං යන්නෙන් අසංකත නිබ්බාන ධාතුව දක්වා තිබේ මෙසේ පටිප්පස්සද්දි නිර්වාණය සාමාන්‍යයෙන් එකක් වූ නමුත් ධම්මසංගණී පාල්‍යගත නයින් හා සත්‍ය විභංග පාල්‍යගත නයින් බහු ප්‍රවේද වෙයි. පටිප්පස්සද්දි නිර්වාණය නිමි. නිස්සරණ නිර්වාණය නිස්සරණ නිර්වාණය නම් යට සෝපාදිශේෂ අනුපාදිශේෂ වශයෙන් දක්වන ලද අසංකත ධාතුවයි. එය ද්වේමා භික්කවේ නිබ්බාන ධාතු කතමා ද්වේ ස උපදිශේෂා නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු යන ඉතිවුත්තක පාළියේහි වදාරා තිබේ. ඒකාහි ධාතු ඉද දිඨ ධම්මිකා සෝපාදිශේෂා භවනෙත්ති සක්ඛයා අනුපාදිසේසා පන සම්පරායිකා ය නිරුජ්ජන්තම් හි බවානි සබ්බසෝ යනුවෙන් ඉති උත්තකේහි සෝපාදිශේෂ නිර්වාණයට දිට්ටි ධාර්මික නිර්වාණයක් යයිද අනුපාදිශේෂ නිර්වාණයට සම්පරායික නිර්වාණයක් යයිද වදාරා තිබේ. නිසරණ නිර්වාණ සංඛ්‍යාත අසංස්කෘත ධාතුවේ ප්‍රභේද අභිධර්ම සත්‍ය විභංග ප්‍රකරණවර පාළි අනුසාරයෙන් දත යුතුය. එය මෙසේය. තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධය නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වූ බැවින් චක්ෂුසෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවාගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. සෝතසේහි ඇලෙන්න ආ වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම තව නිර්වාණයකි. ගානෙහි ඇලෙන්න ආ වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම තවත් නිර්වාණයකි. ජීවාහි ඇලෙන්න ආ වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම එක නිර්වාණයකි. කායෙහි ඇලෙන්න ආ වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධ වීම තවත් නිර්වාණයකි. සිතේ ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ හි නිරෝධය එක් නිර්වාණයකි. මෙසේ අධ්‍යාත්මික ආයතන 6හි නිර්වාණ 6කි. එසේම මෙසේ රූප ශබ්ද ආදී බාහිර ආයතන 6හි නිර්වාණ 6ක්ද චක්කු විඥාන ආදී ෂට් විර්ණ විඥානයන්හි නිර්වාණ 6ක්ද චක්කු සම්පස්සාදී පස්ස 6හි නිර්වාණ 6ක්ද චක්කු සම්පස්සජ වේදනා ආදී වේදනා 6හිත් නිර්වාණ 6ක්ද රූප සංඥා ආදී සංඥා හයෙහි නිර්වාණ හයක්ද රූප සංචේතනා ආදී චේතනා හයෙහි නිර්වාණ හයක්ද රූප විතක්ක ආදී විතක්ක හයෙහි නිර්වාණ හයක්ද රූප විචාර ආදී විචාර හයෙහි නිර්වාණ හයක්ද මෙසේ සච්ච විභංගේහි හා මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වන ලද තෘෂ්ණා නිරෝධස්ථානයන් නිමිත්ත කොට නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණ 60ක් වෙයි. මෙසේ 60 අරහත් පුද්ගලයන්ගේ වශයෙන් ගුණ කළ කලෙහි අසංඛ්‍ය අප්‍රමේය නිර්වාණය වෙති. විභංග පාළියේහි දේශනා කොට නොමැති නමුත් දුක්ඛ නිරෝධ පාදයාගේ වශයෙන් චක්ෂුසගේ නිර්වශේෂ නිරෝධයක එක නිර්වාණයකි සෝතයාගේ නිර්වශේෂ නිරෝධය එක නිර්වාණයකි ආදී වශයෙන් නිරුද්ධ වන දුක්ඛ ධර්මයන්ගේ ભેදයෙන්ද නිර්වාණයාගේ අනන්ත අපරිමාණ ભેද විය හැකි බව දතිය යුතුයි. තවද අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ යනාදීන් වදාළ පටිච්ච සමුපාද අංගයන්ගේ Nirodhayaගේ සෝපාදිශේෂ අනුපාදිශේෂ මිශ්‍රක නිර්වාණ 12ක්ද වෙයි. ලෝභයාගේ Nirodhaය එක නිර්වාණයකි. ද්වේෂයාගේ Nirodhaය එක නිර්වාණයකි. යනාදී වශයෙන් තදංග නිර්වාණයෙහි මෙන් නිරුද්ධ වන ධර්ම ભેදයෙන්ද අසංඛ්‍ය අප්‍රමේය නිර්වාණ ભેදයෝ වෙති. මෙසේ තෘෂ්ණා නිරෝධස්ථාන ભેදයෙන් හා නිරුද්ධ වන ධර්මයන්ගේ ભેදයෙන් නිර්වාණ බොහෝ ගණනක් වන නමුත් අනිමිත්ත වූ නිර්වාණ ධර්මය මුඛ්‍ය වශයෙන් ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත සොකීය ස්වභාවයන් ගෙන් එකම ධර්මයකි මෙතකින් නිර්වාණ විනිශ්චයේ ද්විතීය පරිච්ඡේදය නිමි